දැන් ඔය අපි පැහැදිලි කළේ මූලික වශයෙන් ප්‍රාණඝාතයෙන් වැළකීම සහ અભයදානමේ කුසලය කොහොමද සිද්ධ වෙන්නේ ඒවා කුසල් වෙන්නේ කොහොමද කියන කාරණය. දැන් අද ධර්මදේශනාවේදී මේ දායක පින්නතුන් අපට විශේෂයෙන් සිහිපත් කරපු කාරණයක් තියෙනවා. ඒ තමයි මානුෂීය ආකල්පයකින් අපි කොහොමද මේ සතා සිව්පාවා පිළිබඳව සිතන්නේ? එහෙම හිතලා කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන අපි සත්ව ඝාතනයෙන් වළකින්නේ කොහොමද කියන මේ කාරණා. ඒක ඊටාත්ම වැදගත් වෙනවා. ඒ මොකද දැන් අපි ප්‍රාණඝාතයෙන් වැළකීම වුණත් અභේදානමය කුසලය වුණත් අපි સિદ્ધ කරන්නට විවිධ මානසික තත්වයන් මත පෙළඹෙන්නට පුළුවන්. ප්‍රධාන වශයෙන්ම අපට ලෝකයේ බොහෝ දෙනා පව්කම් වලින් වැළකීම සහ කුසල් කිරීම මූලික වශයෙන් ගත්තහම තුන් විදිහකට විතර අපට බෙදා හඳුනා ගන්නට පුළුවන්. මූලික වශයෙන් බොහෝ දෙනා පව්කම් වලින් වළකින්නෙත් කුසල් කරන්නෙත් ආත්ම මූලික සංකල්පයක් පෙරදරි කරයි. එයින් ටිකක් ඔබට යනකොට අපි පව්කම් වලින් වළකින්නේ කුසල් කරන්නේ මානුෂීය ආකල්පයක් මූලික කොට. එයිනුත් ඔබට අපි ප්‍රඥාවෙන් වැඩෙනකොට අපි පව්කම් වලින් වළකින්නේ කුසල් දහම් කරන්නේ ආධ්‍යාත්මික දැක්මක් අවදි කරගෙන. මෙන්න මේ විදිහට ලෝකේ බොහෝ දෙනා පව්කම් වලින් වළකින්නේ කුසල් දහම් කරන්නේ කවර පදනමකද කියලා විමසා බලනකොට ඒ අයගේ මනෝභාවයන් අපට ප්‍රධාන කොටස් තුනකට පමණ බෙදා ගන්නට පුළුවන්. ඒ පළවෙනි කොටස තමයි ආත්ම මූලික සංකල්පය. දෙවැනි කොටස තමයි මානුෂීය ගුණාංගය තුන්වෙනි කොටස තමයි ආධ්‍යාත්මික දැක්ම. මොකද්ද ආත්ම මූලික සංකල්පයයි කියලා කියන්නේ? දැන් සමහර කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා ඒ වළකින්නේ සතුන් කෙරෙහි කරුණා මෛත්‍රියෙන් නෙවෙයි. එතනදී මූලික වෙන්නේ සත්තු මැරීමෙන් මට පව් සිද්ධ වෙනවා. මට අකුසල් සිද්ධ වෙනවා. මට අකාලේ මැරෙන්න සිද්ධ වෙනවා. මට නිවන් දැක ගන්නට බැරි වෙනවා. මේ විදිහට මම මට මගේ කියන Tamanගේ යහපත ගැන හිතලා සතුන් මැරීමෙන් වළකින. එහෙම හරි වළකින එක හොඳයි. නමුත් එතන තියෙන චින්තනය ආත්ම මූලිකයි. මාව රැකගන්න, මාව බේරගන්න, මාව පරිස්සම් කරගන්න, මම දුක් විඳින එකෙන් වළක්ව ගන්න, මම සුවපත්ව ඉන්න. ලෝකය ගැන කරුණා මෛත්‍රියකින් නෙවෙයි. එතකොට එහෙම හරි අපි ප්‍රාණඝාතයෙන් වළකිනවා නම් ඒකත් ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය තමයි. නමුත් ඒ කුසලය සසර ගමනේ අපට අකල් මරණ වලින් වළකින්නට හේතු වෙනවා. නමුත් කෙලස් නසන්නට නිවන් දකින්නට උපකාර වෙන්නේ නැහැ. ඇයි කෙලස් නසන්න උපකාර වෙන්නේ නැත්තේ? තක්කාය දිට්ඨිය මූලික කොටගෙන ආත්ම තෘෂ්ණා මූලික කොටගෙනයි එතනත්තා පාපයෙන් වැළකීලා තියෙන්නේ. එය ආත්ම දෘෂ්ටිය දුරු කරන්නට උදව් වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු කරන්නට උදව් වෙන්නේ නැහැ. ආත්මමූලික ක්ලේශයන් පදනම් කොටගෙන සිද්ධ කරන ඒ කර්මය ක්ලේශයන් දුරු කිරීම සඳහා සහාය වෙන්නේ නැහැ. හැබැයි ජීවිතේ රැකෙන්නට හේතු අකල්මන්න වලට ගොදුරු නොවෙන්නට හේතු දිගුකල් සුවපත්ව ජීවත් වෙන්නට ඒ කර්ම ශක්තිය උදව් වෙනවා. ඒ නිසා සසර සැපයට හේතු වෙනවා. කෙලස් නසන්නට නිවන් දකින්නට ඒ කුසලය උපකාර වෙන්නේ නැහැ. ඊළඟට અබහෙදානමේ කුසලයත් ওই විදිහෙන්ම සමහරු සිද්ධ කරනවා. ඒ කියන්නේ ආත්ම මූලික සංකල්පයක. සතුන්ව නිදහස් කරනවා. මොකටද නිදහස් කරන්නේ? මම බේරෙන්න, මගේ අපලේ දුරු කරගන්න. මම අකල් මරණ වලින් බේරෙන්න, මගේ ලෙඩේ සනීප කරගන්න. මට සසර ගමනේ දීර්ඝායුෂ ලබන්න. එතකොට මම සසර කරගෙන තියෙන යම් යම් අකුසල කර්ම තියෙනවා නම් ඒව යට කරගෙන මට යහපතක් කරගන්න. එතකොට අර ආරක්ෂා කරන එහෙම නැත්නම් දිවි බේරන සතා රැකෙන්නට ඕන කියන අදහසක් නැහැ. ඒ සතාව හිලව් කරගන්නේ මගේ වැඩේ කරගන්න. ඒ නිසා තමයි අර ගවඝාතක ආකාරයට ගිහිල්ලා බලාගෙන ඉන්නේ අරගෙන ගිහිල්ලා ගැට ගහලා බෙල්ල හිර කරලා ගෙල කපන්නට සූදානම් වෙනකන් බලා ඉඳලා නිදහස් කරන්නට හිතන්නේ ඇයි ඒ සතාට මරණ බිය ඇති වුණාට මට ගැටලුවක් නැහැ. මගේ කුසලය උසස් කරගන්න ඕන. මගේ පින උසස් කරගන්න. ඒ බඳු අඥාන චින්තනය. ඒ බඳු ආත්මමූලික සංකල්පය. ඉතින් එතකොට කුසලය උසස් වෙනවා වෙනුවට Tamanගේ ක්ලේශය උසස් වීමයි සිද්ධ වෙන්නේ. තමන්ගේ දුර්ගුණය උසස් වීමයි එතනදි සිද්ධ වෙන්නේ. ඒ නිසා ආත්මමූලික සංකල්පය පෙරට උණු තැන ප්‍රඥාව මොට වෙනවා. ප්‍රඥාව යට යනවා. ක්ලේශය මතුවෙනවා තෘෂ්ණාව මතුවෙනවා සක්කාය දිට්ඨිය ඉදිරිපත් වෙනවා ඉතින් එහෙම හරි ලෝකෙට හොදක් කළොත් ඒතනත්තාටත් සසර ගමනේදී හොදක් සිද්ධ වෙනවා හැබැයි කෙලස් නසන්නට ඒ කුසලය උපකාර වෙන්නේ නැහැ ඒ තමයි මූලික පදනම බොහෝ දෙනා ඔය පදනම මත තමයි පව්කම් වලින් වළකින්නේ කුසල් කරන්නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම ගැන විතරක් නෙමෙයි අනෙකුත් සියලුම අකුසල කර්ම වලින් වළකින්නේ බොහෝ දෙනා ওই පදනම තුල සියලුම කුසල කර්ම කරන්නෙත් ওই පදනම තුල. එකින් එක එකින් එක විමසලා බැලුවාම අපිට ඒක පැහැදිලි කරගන්නට පුළුවන්. ඔය කියන ආත්මමූලික සංකල්පයෙන් ටිකක් ඔබට යන්නට පුළුවන් නම් අපිට දෙවෙනි පියවරට අවතීර්ණ වෙන්න පුළුවන්. ඒ තමයි මානුෂීය ආකල්පය. මොකද්ද මානුෂීය ආකල්පය කියලා කියන්නේ? අපි නිතරම කතා කරනවානේ manussත්වය ගැන, manuss ගුණ ගැන, මනුෂ්‍යත්වයේ එහෙම නැත්නම් මනුෂ්‍ය ගුණධර්මවල මූලික පදනම තමයි මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ යහපත වෙනුවෙන් කැප වෙන්නට ඕන මේක තමයි මූලික මනුෂ්‍ය ගුණය එතකොට ඒ ගුණාංගය නිසා යම් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවනම් අර අපි මුලින් කිව්ව තැනත්තා ප්‍රාණඝාතයෙන් වළකිනවා. හැබැයි ඒ තැනත්තා වළකින්නේ සතා කෙරෙහි කරුණා මෛත්‍රියෙන් නෙමේ මට දුක් විඳින්න වෙයි, මට අපාගත වෙන්න වෙයි, මට අකුසල් සිද්ධ වෙයි කියන තමන්ව රැකගන්න. මේ දෙවනි පියවරට එනකොට තමන් අකුසලයෙන් වළකින්නට ඕන කියන අවබෝධයත් අපට තියෙනවා. හැබැයි ප්‍රධාන වෙනවා, මූලික වෙනවා මා පමණක් නෙවෙයි අන්‍ය සත්වයොත් සුවසේ ජීවත් වෙන්නට ඕන. ඒ අයටත් ජීවත් වීමේ අයිතියක් තියෙනවා. සබ්බේ තසන්ති දණ්ඩස්ස සියලු සත්වයෝම දඬුවමට දඬුවමින් පැති ගන්නවා. සබ්බේ භායන්ති මච්චුනෝ හැම සත්වයකම මරණයට බියපත් වෙනවා. සබ්බේ සං ජීවිතං පියං හැමදෙනාම ජීවත් වෙන්නට ප්‍රිය වෙනවා. ඒ නිසා අන්‍ය සත්වයන්ගේ ජීවිතය ආරක්ෂා කළ යුතුයි. අත්තානං උපමං කත්වා තමන්ව උපමාවටගෙන අනුන්ගේ ජීවිත රකින්නට උත්සාහ කරනවා. දැන් අද මේ